මේ අතුලත් වන්නේ දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයටයි. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් නොව ඉතා කෙටි හැඳින්වීමක් මෙහිමයි. සරුවක්ඥන් වහන්සේ ලෝතුරා බුදුව 45 වසරක් මුළුල්ලේහි දෙවියන් මිනිස්යන් සහිත සමස්ත ලෝක සත්වයාට අමාදහම් යැසි වස්සවල සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමාම නිවනට පමුණවා වදාලා පරිනිර්වාණ මංචකයේදී වෙසක් පුර පසළොස්වක පොහෝ දවසක කුසිනාරා නුවර උපවත්තන සාල වනෝද්‍යානයෙහි පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳගෙන සංඝ පිරිසට කුසිනාරා නුවර රජදරුවන් ප්‍රදාන මල්ල රජදරුවන් ප්‍රදාන ධර්මානුශාසනා පවත්වමින් සැතපුණු ඉරියව්වේ වැඩ ඉන්න මොහොතේදී දීර්ඝ කාලයක් නිවන් මඟ සොයමි එසේ නමුත් කල්යාණ මිත්‍රයෙක් නොමැතිව පරිබ්‍රාජකයෙක්ව පැවතුණු ජීවත් වුණු සුභද්‍ර පරිබ්‍රාජකතුමා එතනට පැමිණියා. අනදමා හිමියන් වහන්සේගෙන් විමසුවා මට ස්වල්ප වේලාවක් තථාගතයන් වහන්සේ සම්මුඛව කතා කරන්න අවසරද කියලා. අනදමා හිමියන් වහන්සේ පිළිතුරු දුන්න සරුවක්ඥන් වහන්සේට මහන්සි ඒ නිසා අවසර දෙන්න බෑ. මේ කතාව ඇහුණා කාන්තිනායකයන් වහන්සේට. ඒ මොහොතේ අනද මහින්යන් වහන්සේට විධාන කළා ආනන්දය ඒ සුභද්‍ර පරිබ්‍රාජකතුමාට මා වෙත පැමිණීමට අවසර දෙන්න කියලා. සැබවින්ම සරුවක්ඥන් වහන්සේගේ සම්මුඛ අවසාන ශ්‍රාවක රත්නය වෙන මේ මහා පුණ්‍යවන්තයාගේ අතීත හේතු සම්පත් දැක්ක තථාගතයන් වහන්සේ වෙත ඔහු පැමිණ එකක් පසට ගෞරවාකාරව වාඩි වෙලා ප්‍රශ්නයක් ඇහුවා. බමත් ගෞතමයන් වහන්සේ මම බොහෝ කාලයක් මේ තාපස පැවිද්දෙන් පරිබ්‍රාජක ජීවිතයක් ගත කරනවා. මට දැනගන්න අවශ්‍යයි මා වැනි පරිබ්‍රාජකයන්ද බාහිර පැවිද්දන්ට සුගතියක් නිවනක් ලැබෙනවාද කියලා දැනගන්න. ඒ වෙනකොට මෙතුමා අහලා තිබුණා සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමැති ශාස්ත්‍රුන් වහන්සේ දෙවොලොවට බඹලොවට නිවනට මඟ පාදන එකම ශාස්ත්‍රුන් වහන්සේ කියලා අහලා තිබුණා. ඒ නිසායි මෙතුමා ඇවිල්ලා ප්‍රශ්න කෙරේ. ඒ වෙලාවේ ශාන්තිනායකයන් වහන්සේ මෙහෙම පිළිතුරක් දුන්නා. සුමද්‍රය මම පැවිදි වෙලා අවුරුදු 51යි. මේ පැවිදි වෙලා ඉන්න අවුරුදු 51 ඇතුළත කිසිම පරිබ්‍රාජක කෙනෙක් සුගතියට ගිහිල්ලා නැති බව මට තේරෙනවා. මම කල්ප 91ක් ඈත දැන් බලනවා. කල්ප 91 ඇතුළත එකම එක පරිබ්‍රාජකයෙක් පමණයි සුගතියටවත් ගියේ. අනිත් පැත්ත යන්නේ දුගතියට. ඒ සුගතියට ගිය පරිබ්‍රාජක තුමත් තමන්ගේ අවසාන මොහොතේදී තමන් අනුගමනය කළ අත්කලමතාන යෝගය අත්හැරිය. ඒ දෘෂ්ටි අත්හැරීම නිසා සුගතියට යන්න පුළුවන් වුණා. සුබද්දරය යම් සසුනක ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතනම් ඒ ශාසනයේ පමණයි කෙලෙසුන් නැතිකොට ලබන සදාකාලික වෙනස් නොවන සුවයටපත් විය හැකි වන්නේ. ඒ බව ප්‍රකාශ කරමින් මේ සූත්‍ර පාඨය දේශනා කළා. ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ ආර්යෝ අත්ංගිකෝ මග්ගෝ උපලබ්ධති. සුබද්ද්‍රය මේ බුද්ධ ශාසනයේ පමණක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතිනවා. ඉදේම සුබද්ද සමනෝ සුබද්දරය මේ බුදු සසුනේ පමණක් සෝතාපන්න ප්‍රථම ශ්‍රමණයන් වහන්සේ පහළ වෙනවා ඉද ဒ ුතියෝ සමනෝ මේ ශාසනයේ පමණක්ම ဒ ුතිය ශ්‍රමණ කියන සතරදාගාමි කලස්යන් පහළ වෙනවා ඉද තතියෝ සමනෝ මේ බුදු සසුනේම පමණක් සතිය ශ්‍රමණ කියන අනාගාමීන් වහන්සේ පහළ වෙනවා. ඉද චතුත්ථෝ සමනෝ මේ බුදු සසුනේ පමණ සතරවෙනි ශ්‍රමණ නමින් හැඳින්වෙන රහතන් වහන්සේ පහළ වෙනවා ලැබෙනවා. ශුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේ අඤ්ඤ පරප්‍රවාද නම් වූ බාහිර සාස්ත්‍රීය ශාසනය මේ කියන සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් ශ්‍රමණයන් වහන්සේලාගෙන් කිස්සිය කෙනෙක් දේශනා කළා. කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාගෙන ආව මේ සුබද්දර පරිබ්බාජක කුමාරට ඒ දේශනා මාත්‍රේ සෑහුණා. මෙතෙක් කල තමා විමුක්ති මාර්ගය සොයමින් නියම කල්යාණ මිත්‍රයෙක් නොමැතිව ගත කළ අතර මේ ශ්‍රාවක දේශනාවෙන් තේරුම් කරගත්තා සුගතියට නිවනට යන මාර්ගය මේකයි කියලා. ගන්දලා අවසරය ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා උපදවා මා පැවිදි කරනසේක්වා කියලා. සරුවඥන් වහන්සේලා දාලා සුභද්‍රයේ අන්‍ය පැවිද්දේ අන්‍ය තීර්ථකයේ සසංගත වෙනවා නම් සාර මාසයක් පරිවාස පුරන්නට ඕන. කාර්මාසයකින් පසුව භික්ෂු සංඝයා වහන්සේගේ සිත් දිනා ගත්තා නම් ශාසනයේ පැවිද්ද ලැබෙනවා. එසේනම පුද්ගල විශේෂයක් තියෙනවා. එනිසා මට පැවිදි කරවන්න දැන් පුළුවන්. සරුවක්ඥන් වහන්සේ සතපුණු ආසනයේම වැඩ ඉඳගෙන සීහත්යේ දිගු කොට හේති භික්ඛු ස්වාඛාතෝ ධම්මෝ චාර බ්‍රහ්මචර්යං සම්මා දුක්ඛ සාන්ත කිරියාය මහාන මෙහියව ධර්ම විනය ස්වාක්ඛාතයි සියලු දුක් කෙලවර කරනු පිණිස සසුන් බඹසර හැසිරෙව මේ වචනේ ශ්‍රී මුකෙන් පිට වෙනකොටම අර තාපස පිරිකර වෙනුවට හස්ත පරිස්කාර ශරීරගතව හැතවස් පිරුණු තෙරුන් වහන්සේ නමක් මෙන් ඊර්ධමය පාත්‍ර කීවර ධරව ඒහි භික්ෂු භාවයෙන් පැවිදි ලැබුණා. ඒ මොහොතේම සරුවක්ඥන් වහන්සේගෙන් භාවනා කර්මස්ථානයක් ලබා ගත්තා. ඒ සල්ලු යනේම ගහක් මුලට පැමිණ භාග්‍යතුන් වහන්සේ අදින්නාදිහාට මුණලා වාඩි වුණා. එකම ආසනයේදී මෙම ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන හැටියට සමත විපස්සනා භාවනා වඩා ස්වල්ප වේලාවක් තුලදී සෞඛලෙස් නැසා අරිහත්ත්වයටපත් වුණා. මේ තමයි බුදුසසුනේ සරුවක්ඥන් වහන්සේගේ සම්මුඛයෙහි පැවිදි වූ අවසාන අන්තිම ශ්‍රාවකයන් වහන්සේ. මෙම සුභද්‍ර මහරහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දෙනම විපස්සී බුද්ධ ශාසන කාලයේ සහෝදරයෝ. ඒ කාලේ සුභද්‍ර පරිබ්බාජකතුමා නැත්නම් දැනට සුභද්‍ර රහතන් වහන්සේ වැඩිමහත් හොයුරා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ දෙවැන්න. මේ දෙන්න විශාල වස්තු සම්භාරයක සහෝදරයෝ දෙකලා. මේ දෙන්නට තිබුණ සියක් පිරියක වපසරිය ඇත ඇති විශාල දෙල්යාය. මේ කුඹුරෙහි ගොවිතැන් කරලා ගොයම් බන්දි හැදෙන කාලේ බාල සොහොයුරා කිව්වා අපි මේ බන්දි කලලා අග්ගස දානයක් දෙමු. වැඩිමලා කැමතුනේ නැහැ. කීප සැරයක් ආරාධනා කළාට කැමතුනේ නැහැ. පසුව කුඹුර දෙන්න බෙදාගත්තා. බෙදාගෙන බාල සොහොයුරා පලස් කිරියක පමණ වූ සමාගයේ කොටසින් බන්දි තරල අංගස දානයක් දුන්නා. එදා මහන්දාවේ කුඹුරට ආම ගලවාගත්ත බන්දි ගොයම් බන්දි ඔක්කොම තිබුණන්ට වඩා රෝපණය වෙලා පුදුම සන්තෝෂයක් ජීතගම විපාකය නාවාරයක් එම කුඹුරු යාය අග්දස්සදාන දීලා තියෙනවා එතුමා ප්‍රාර්ථනා කළා යම් බුදු සසුනක සියල්ලන්ද පළමුව පැවිදි වෙන්න චිර රාත්‍රාක් වෙන්න සියල්ලන්ද පළමුවෙන් අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නට හේතු වේවා කියලා අර වැඩිමා සෝහරාද අග්‍රස දානයක් දුන්න එකවරක්. එතුමා එවැනි පැතුමක් කෙලේ නැහැ. මේ දෙන්න සසර සුගතිගාමීව පෙරම් පුරාගෙන ඇවිල්ලා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කපිලවස්තු පුර නුවර නැගෙනහිර පිහිටි ද්‍රෝණවස්තු බ්‍රාහ්මණ ගමේ ඉපදිලා වයස 16 දී බ්‍රාහ්මණ ශිල්පයේ පරතරයටපත් වෙලා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන්න දවසේ අර ලක්ෂණ පරීක්ෂා කළ අය අතරින් සියල්ලන්ට වයසෙන් අඩු වුණාට එක ඇඟිල්ලක් උස්සලා මේ කුමාරයන් වහන්සේ සක්විති රජ වෙනතුරු දිවි දේවත් ජීවිතේ වාසය නොකරන බව වාසි 29 දී පැවිදි වී 35 වෙනි වසරේදී මාන පරාජයකට ලෝතුරා බුදු වෙන බව අභීතව ප්‍රකාශ කළ එම කොණ්ඩඤ්ඤ මානවතුමා තමයි පසු කාලයක කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ බවට පත් වුණේ ඉතින් මේ ප්‍රවෘත්තියෙන් අපට පැහැදිලි වෙනවා කවර හෝ කුසලයක් කරලා යම්බඳු ධාර්මික ප්‍රාර්ථනාවක් හිතේ ඇති කරගත්තොත් ඒ දේශය ඉෂ්ට සිද්ධ වෙන බව. දැන් අපි සලකා බලමු සූත්‍ර පාඨයේ තේරුම. මේ සඳහන් වෙනවා ඊටවැදගත් අර්ථ කීපයක්. ධම්ම විනයේ කියලා වචනයක් ප්‍රකාශ වුණානේ. ධම්ම විනයේ. ධර්මයේ කියන්නේ සූත්‍ර අභිධර්ම කොටස් දෙක. විනය කියන්නේ විනය පිටකය. කින්නලංගදේ වැඩ ඉඳගෙන අනදමා හිමියන් වහන්සේ අමතා මෙහිම දේශනා කළානේ. යෝ කෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්තා ආනන්දය මා විසින් කොට යම් ධර්මයක් දේශන ලදන යම් විනයක් පනවන ලදනම් මගේ ඇලෑමෙන් ඔබට ඒ ධර්මයේ විනය ශාස්ත්‍රු කෘත්‍ය સિદ્ધ කරන්නේ කියන එක දේශනා කළා. එතන ධර්මයේ කිව්වම සූත්‍ර පිටක අභිධර්ම පිටක. විනය කිව්වම විනය පිටක. එතකොට විනය පිටකයත් සූත්‍ර පිටකයත් එක්කාසු කරාම එතන කියනවා ධර්මස්කන්ධ ඔක්කොම 42000. අභිධර්ම පිටකේ පමණක් 42000. සියල්ල 84000යි. මෙය ආනන්ද ස්වාමීන් වහන්සේගේ අපදානය සඳහන් වෙනවා. එතකොට මෙහිදී මේ කියන ධර්මයේ කියන සියල්ල සම්පින්දනය කොට ගත්තාම බුද්ධ ශාසනය කියලා හඳුන්වනවා. ඒකයි ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ. සුබද්දරේ මේ බුද්ධ ශාසනයෙහි පරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපලබ්ධති. ආර්ය වූ අංග අටකින් යුක්ත වූ මාර්ගයක් ඇත. ලැබේ. ඒ නිසා ඉදහේව සුබද්ද සමනෝ ඒ නිසා මෙහි පමණයි ශ්‍රමණයන් වහන්සේ නමක් ලැබෙන්නේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි නමින් හඳුන්වන්නේ ඒ මාර්ග පලස්ත ආර්යයන් වහන්සේලාගේ හතර කොටසයි ශුන්‍යා පරප්පවාදා සමනේහි අඤ්ඤේ ඒ කාලේ බොහෝම ශාස්ත්‍රීය ශාසන තිබුණා ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රීය ශාසන හයක් තිබුණා පූර්ණ කාශ්‍යප මක්ඛලී ගෝසාල අජිත චේතකම්බල, කකුද කච්චායන, සංජය දෙල්ලත් පුත්‍ර, නිගන්තනාත පුත්‍ර කියන ශාස්ත්‍රෝරුන්ගේ ශාසන තිබුණා. ඒ අතර තවත් වෙනත් එච්චර ප්‍රසිද්ධ නොවූ ශාසන ශාස්ත්‍ර ශාසනක් තිබුණා. ඒ කිසිම ශාසනයක මේ කියන සෝවාන් ආදී ආර්ය මාර්ගඵලාභින් පහළ වී සිටින්නේ නැහැ. හැබැයි සරුවඥන් වහන්සේ පහළ වීමෙන් පසුව බොහෝ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ ඥානවන්ත අය එනවා වාදෙට. බොහෝ සෙන් වාදෙට එනවා. ඒ අතු හිතාගෙන එන ප්‍රශ්න මාලාව විමසන්නත් ඉස්සර සරුවක්ඥන් වහන්සේගේ දේශනා තුළින් විසඳෙනවා. ඒ නිසා එවැන්න සමාජයේ දෘෂ්ටි ජාලාවන් ඔක්කොම අත්හැර දාලා බොහෝ සෙයින් සසුන්ගත වෙලා, පරිදි වෙලා මඟඵල නිවන් සෝයෙන් සැනසීමටපත් වේවා. ඒ වාගේ සසුන්ගත වේති ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ පිරිස මෙතෙක් කියලා ප්‍රමාණ නැහැ. ඒ විදිහට සරුවඥන් වහන්සේ වෙත බොහෝ දෙනා පැමිණ තිබෙන්නේ. එනිසා අනිසාකෘ ශාසනවල නොමැති විසස් ප්‍රතිඵලයක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිසා බුදු සසුනේ පවතිනවා කියන එකයි මෙහි හැඳින්වීම. ඊළඟට අපි සලකා බලමු මෙතන අරියෝ අෂ්ඨාංගිකෝ මග්ගෝ කියන වචනය. අරියෝ කියන්නේ ශ්‍රේෂ්ඨ, නිර්දෝෂී, එවාගෙම උතුම් කියන තේරුමයි. අරියෝ කියන බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛයෙන්ම එය දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ සදේවකේ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්බ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේ මනුෂ්‍යාය තථාගතෝ අරියෝ මේ සූත්‍ර දේශනාවක් කියනවා. දෙවියන් සහිත, මනුෂ්‍යයන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සමස්ත ලෝක සත්‍ය අතරෙහි තථාගතයන් වහන්සේ ආර්ය නම් වෙනවා. හේතුව නිර්දෝෂී පුජ්‍යලයන්ගෙන් අග්‍රදැයි. සරුවක්යන් වහන්සේ සරුව නිර්දෝෂයි. ඒ කියන්නේ වාසනා සහිතවම ක්ලේශයන්ගෙන් තොරයි. රහතන් වහන්සේලා කෙලෙසුන්ගෙන් තොර වුණාට වාසනා කෙලෙස් තියෙන්න පුළුවන්. වාසනා කෙලෙස් කියන්නේ සංසාර පුරුදු. සාරුවක්ඥන් වහන්සේට වෙන්නේ සංසාර පුරුදු වශයෙන් තියෙන අසංවරකමක්වත් නැහැ. ඒ නිසා උන්වහන්සේ ਸਰව නිරදෝෂ බැවින් ආර්ය නම් වෙනවා. ਸਰව ශ්‍රේෂ්ඨ බැවින් ආර්ය නම් වෙනවා. දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයේහි සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් රූප විලාසයෙන් ධර්ම දේශනා විලාසයෙන් පාරමී සම්භාරයෙන් පූර්ව ප්‍රනිධානයෙන් සෑම දෙයකින්ම සරුවක්යන් වහන්සේ ශ්‍රේෂ්ඨයි ඒක නිසා ආර්ය නමින් හැඳින්වෙනවා එම ආර්ය වූ සරුවක්යන් වහන්සේ සොයාගෙන අනුගමනය කොට බුදු වී දේශනා කළ මාර්ගය නිසා ඒකට කියනවා අරියෝ මග්ගෝ අරියෝ අත්ංගිකෝ මග්ගෝ කියලා. තවත් හේතුමක් තියෙනවා. ඒ කියන්නේ සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵලාභීන් වහන්සේලාට කියන ආර්ය ශ්‍රාවක කියලා. ඒ ආර්ය ශ්‍රාවක භාවයට පැමිණෙන උතුමන්ගේ ගමන්ගත් මාර්ගය නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. එවාගේ මේ මාර්ගඵලාභී බාට පැමිණෙන්නේ යම් පිළිවෙතක් නිසාද. ඒ නිසා ඒකට ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. අෂ්ටාංගික කියන්නේ අංග 8ක් ඇති දෙයින්. එතකොට මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය බුද්ධ ශාසනයේ පමණයි තියෙන්නේ. ශ්‍රමණ කියන මේ වචنين කියෙන්නේ සමිතත්තාහි පාපානං සමනෝති පවිච්චති. ඒ කියන්නේ තමාගේ సంతානෙහි ක්ලේශ ධර්මයන් සමනය කළ බැවින් සංසිඳෙව බැවින් ශ්‍රමණය කෙනීමේ නම ලැබෙනවා මේ ක්ලේශ උත්තරයන්ද මාර්ගඵලාදී උපමන්ද ශ්‍රමණ කියන්නේ කෙලෙසුන් සංසිඳෙව නිසා ක්ලේශ කියන්නේ సంతානේ දවන පවන උපතාපනය කරන මනෝමය ධර්මතාවක් කියන්නේ චෛසික ධර්ම සම්භාරයක්. චිත්ත චෛසික ධර්ම රාශියක් තියෙනවා හිත දවනවා කරනවා. ඒ දවන තවන ධර්මතා කියන ඔක්කොම 14ක්. ඒකට පරිවාර වශයෙන් සිත් 12 ඡායසික ධර්ම සියල්ල 27ක් එකතු වෙනවා. ඒවා තමයි මේ විදිහට సంతානෙ දවන්නේ තවන්නේ. අකුසාසික 12යි, ඊජදන ඡායසික ධර්ම 27යි. එයින් කෙලෙස් නමින් කියවෙනවා 14ක්. තවත් ඒක කෙටි කරලා ගන්නකොට 10ක් වෙනවා දස කෙලෙස් වස්තු කියලා. තවත් කෙටිකර ගන්නකොට අකුසල මුල තුන ගැලෙනවා. මෙන්න මේ කියන ධර්මතාවන්ගෙන් సంతානේ දැවෙනවා, පැවෙනවා, උපතාපණය වෙනවා. ඒවා සංසිඳවන්නේ යම්කිසි පිළිවෙතකින්ද ඒ සංසිඳ වීමෙන් ලබන ශාන්ත සැපයටපත් වූ උතුමන්ද කියනවා ශ්‍රමණ ශ්‍රමණ කියලා. එතකොට දැන් අපි සලකා බලමු හරියෝ අත්සංගිකෝ මග්ගෝ කියන එක සරුවඥන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් කොහොමද හඳුන්වලා තියෙන්නේ කියලා. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මේ කියන අංග 8යි. එතන සම්මා කියන වචනේ තේරුම් තුනක් තියෙනවා. සම්මා කියන්නේ යාථාවක නීයානික කුසල කියන තේරුම් තුනයි. යාථාවක කියන්නේ ඒකාන්තයෙන් නිවැරදි. ඒකාන්තයෙන් නිවැරදි. ඒක යාථාවක. නීයානික කියන්නේ ඒකාන්තයෙන් සැපයට පමුණුවනවා. නීයානික කියන්නේ පමුණුවන තේරුමයි. සතේද පමුණුවනවා. කුසල කියන්නේ ඒ කාන්තෙන් අකුසල් නැසෙනවා. අන්නේ තේරුමයි සම්මා කියන වචනේ කියන්නේ. පදාතතම සම්මා කියන නිපාත පදය උපාදී වශයෙන් මුලින් තියෙනවා. එතකොට සම්මා කියන මේ පදයෙන් කියවුනේ යාභාවක නෛර්යානික කුසල දර්ශනීයද කියනවා සම්මා දිට්ඨි දිට්ඨි කියන්නේ දර්ශනය. දර්ශනය කියනවා සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා දෙකක්. මිච්ඡා දිට්ඨි කියන්නේ අයාභාවක අනීයානික අකුසල දර්ශනයට කියනවා මිච්ඡා දිට්ඨි කියලානේ. එතකොට අයාථාවක කියන්නේ අයහපත්. ඒ වගේම සාවද්ද්‍ය. අනීයානික කියන්නේ සැපයට නොපමුණුවන, නොපමුණුවන. ඒ වගේම අකුසල කියන්නේ අනුවන වූ නැත්නම් අකුසල කියන්නේ මෝහයෙන් යුක්ත වූ නුවණින් තොර වූ එන තේරුම මිච්ඡා කියන මේ වචනයට සම්බන්ධ වෙනවා මිච්ඡා දිට්ඨි මිච්ඡා කියන්නේ වැරදි කියන තේරුමනේ එතකොට මිච්ඡා දිට්ඨිය හැර සම්මා දිට්ඨියකින් කියවෙන්නේ යාභාවක නීයානික කුසල කියන අර්ථයක් එතකොට මෙතන දික්ටි කියන එකෙන් අපි ගැනෙන්නේ පරමාර්ථ වශයෙන් ප්‍රඥාව. සම්මාදිට්ඨිය කියනකොට. මිත්‍යාදිට්ඨිය කියනකොට කෙලෙන්න දිට්ඨි ඡායසිකය. ඒකට වෙනම අකුසල ඡායසිකයක් වෙන දිට්ඨි ඡායසිකය. සම්මාදිට්ඨිය කියනකොට කෙලෙන්න ප්‍රඥාවට නමක්. ප්‍රඥාවට නමක් සම්මාදිට්ඨිය. ඊළඟට සම්මා සංකප්පෝ එතනත් කියන්නේ සම්මා කියන වචනේ තේරුම අර වාගේ යාථාවක නීයානික කුසල. යාථාව කියන්නේ නිවැරදි. ජාතාවල් කියන්නේ ඒ ශ්‍රේෂ්ඨ. ඒ වගේම ජාතාවල් කියන්නේ නෛර්යානික. සම්මා කියන්නේ එතකොට නෛර්යානික කුසල. එතකොට යාථාවක වූද නෛර්යානික වූද කුසල වූද සංකල්පනාව සම්මා සංකල්පනාවයි. එය කොටස් තුනකට වෙන් කළ දේශනා කළා කියලා. ඒවා ඉදිරියෙන් අපි එකින් එක බලමු. ඊළඟට සම්මා වාචා ඒත් එහෙමයි. යාඛාවක නීයානික කුසල වචනය සම්මා වාචා. සම්මා කම්මන්තේ යාථාවක නීයානික කුසල කර්මාන්තේ සම්මා කම්මන්තේ යාථාවක නීයානික කුසල ආජීවය සම්මා ආජීවය යාථාවක නීයානික කුසල ව්‍යායාමය සම්මා වායාමය යාඛාවක නීයානික කුසල සතිය සම්මා සතිය. යාඛාවක නීයානික කුසල ඒකාග්‍රතාව සම්මා සමාධි. දැන් අපි නැවත වරක් බලමු. නිවරදි වූද, නෛර්යානික වූද, කුසල වූද ප්‍රඥාව සම්මාදිට්ඨියයි. නිවරදි වූද, නෛර්යානික වූද, කුසල වූද කල්පනාව සම්මා සංකල්පනාවයි. නිවැරදි වූද නෛර්යානිකෝද කුසල වූද වචනය සම්මා වාචාවයි. නිවැරදි වූ නෛර්යානික වූ කුසල වූ කර්මාන්තය සම්මා කම්මන්තයයි. නිවැරදි වූ නෛර්යානික වූ කුසල වූ ජීවත් වීමේවත් ආජීවය සම්මා ආජීවයයි. එසේම නිවැරදි වූ නෛර්යානික වූ කුසල වූ උත්සාහය සම්මා වායාමයයි. නිවැරදි වූ නෛර්යානික වූ කුසල වූ සිහිය සම්මා සතියයි. නිවැරදි නෛර්යානික කුසල එකඟත්වය සම්මා සමාධියයි. ධර්මතා වශයෙන් මෙහිමයි. සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාව. සම්මා සංකල්ප කියන්නේ විතර්කය. සම්මා වාචා කියන්නේ වාචා විරති චෛසිකය. සම්මා කම්මන්ත කියන්නේ එසේම සම්මා සම්බන්ද නමින්ම කියන විරතිචෛසිකය. සම්මා ආජීව කියන්නේ සම්මා ආජීව විරතිචෛසිකය. ඒ නමින්ම ඒක හඳුන්වන්නේ. සම්මා වායාම කියන්නේ වීරිය. සම්මා සතිය කියන්නේ සතිය. සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතාව. එයින් සම්මා වාචා කම්මන්ත ආජීව තුන විරති ඡායසික තුන හැටියට හඳුන්වනවා ඒකයි කියන්නේ ඡායසික 52කින් සෝබන රාශියකයි. සෝබන ඡායසික 25ක් තියෙනවානේ. එයින් තුනක් විරති තුන. ඊළඟට ප්‍රඥා කියන මේ සම්මා දිට්ඨිය ඒ සෝබන ඡායසික 25න් එකක්. ඒක සෝබන රාශියටයි සම්මා සංකප්ප කියන එක ගැනෙන්නේ ප්‍රකීණක ඡයසික සංඛ්‍යාවකයි. ප්‍රකීණක ඡයසික හයක් කියනවා විචාරක, විචාර, අදිමුක්ඛ, විරිය, පීති, ඡන්ද කියලා. ඒ විචාරකයේ තමයි සම්මා සංකප්ප නමින් ගැනෙන්නේ. ඊළඟට සම්මා වායාම කියන තැන ඒක ගැනෙන්නේ වීර්ය ඡයසිකය ප්‍රකීණක හයකයි කියන්නේ. ඒකාග්‍රතා ඡයසිකේ සම්මා සමාධිය ඒකයි කියන්නේ සරුව චිත්ත සාධාරණ ඡායතික හතකයි. දැන් මේ ධර්මතා අට තමයි මාර්ගාංග බාටපත් වෙන්නේ. මේ ධර්මතා අට ඊට මාර්ගාංග කියන්නේ මග්ගෝති පටිපදා. පිළිවෙතකයි මාර්ගය කියන්නේ. පිළිවෙත කියන්නේ යම්කිසි ගමන් මඟක්. මේ මාර්ගාංග අට නැමැති පිළිවෙත යමෙක් අනුගමනය කරනවා නම් ඔහු නිර්දෝෂී කෙනෙක් වෙනවා. ඒකයි යාපාවක. ඔහු නෛර්යානික එවත් හමුනුන ලබන්නේක් වෙනවා. සුගතියට නිවනට හමුනුන ලබන්නේක් වෙනවා. කුසල ඔහු අකුසල් නසන්නේක් වෙනවා. නිසා තමයි මේ අට දෙනාට මග්ගෝ කියලා කියන්නේ. මග්ගංගානි මග්ග සංපයුක්තකානං ධම්මානං තං සමුත්තානානං රූපානං මග්ගපච්චේන පච්චයෝ කියා ප ဋ ාණ දේශනාවේ හැඳින්වෙනවා. මේ මාර්ගාංග ඒ මාර්ග සම්ප්‍රයුක්ත චිත්තචෛසික ධර්මයන්ට චිත්තජ රූපයන්ට මාර්ග කියන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතන මග්ග කියන මෙය යම් කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් ඔහු සැපයට පමුණුවනවා. කොහොමද සැපයට පමුණවන්නේ කියන එක අපි දෙවෙනෝ තෝරගනිමු. බුදුරජාණන් වහන්සේ මේ නිවන පිණිසම දේශනා කළා නෙමෙයි. නිවනට යන්න ඉස්සර වෙලා මෙලව දියුණුව සඳහාද පරලෝ සුගතිය සඳහාද අනුශාසනා කළා තියෙනවා. ඊළඟට තමයි නිවනට උපනිශ්‍ර වෙන හැටියට දේශනා කරන්නේ. ඒකනේ දැන් ආબોධ කරන්නම් කොටස් තුනයි ඉන්නේ. උද්ගති ත්‍ක්ඥ, විපංචි ත්‍ක්ඥ, නෙය්‍ය. යම්කිසි ධර්ම මාතෘකාවක් කළ පමණින් ආબોධ කරන්නම් උද්ගති ත්‍ක්ඥ. ධර්ම දේශනාවක් විස්තර කරද්දී ආબોධ කරගන්න අය විපංචිතන්නේ. ඊළඟට ධර්ම ශ්‍රවණී කරලා සීලාදි ගුණ පුරමින් බොහෝ කලක් උත්සාහ කොට මාර්ගඵල අධිකමනය කරන්නන්ට කියන්නේ නිය පුද්ගලයෝ. ඒ හැර පද කර්ම කියලා කියනවානේ කොටසක්. පද කර්ම කියන්නේ කොච්චර බණ ඇසුවත් කොච්චර සීල රැක්කත් කොච්චර භාවනා කළත් කොතෙක් හිංකම් කළත් ඒ ජීවිතයේ මාර්ගඵල ලබන්නේ කර්ම කීපයන් නිසා. තමන්ගේ පාරමී අසම්පූර්ණ වෙන්න පුළුවන්. එසේ නැත්නම් මතු අනාගතයේ බුදුබා පතන, රසේ බුදුබා පතන, අගසව තනතුරු පතන වැනි උසස් ප්‍රාර්ථනා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය වෙනත් බුදු සසුනකදී අධිකම ලබන්නේ ඒ අත්ව බණ අහනවා, සීලාදි ගුණ පුරනවා, බණ භාවනා කරනවා, ඒ ජීවිතය අධිකම ලබන්නේ ඒකත් පද කර්ම ගණයට වැටෙන්නේ. ඉතින් සරුවඥන් වහන්සේ එවන්නන්ට ධර්ම දේශනා කරනවාමයි. ඒ නිසා ලෞකික ජීවුණු වශයෙන් මෙලොව ජීවුණෝ පරලොව සුගතියේ සාන්ති නිවනට සරුවඥන් වහන්සේ අනුශාසනා කරනවා. ඒ නිසා ඒ අනුශාසනාවේදීද සඳහන් වන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියට පැවැතීමටයි. දැන් කුසල සූප සම්පදා කියන ගාථාය සබ්බ පාපස් අකරණං කුසල සූප සම්පදා සචිත්තකාරයෝ දපන. ඒ කියන්නේ අකුසල් වලින් වැළකීම, කුසල රැස් කිරීම, සිත පිරිසිදු කිරීම. මේ කාරණා තුලින් සීල සමාධි ප්‍රඥා තුන වැඩෙනවා. අකුසල් නොකිරීම නිසා සීලය වැඩෙනවා. කුසල් රැස් කිරීම නිසා සමාධිය වැඩෙනවා. ඒ දෙක නිසා සමථ විපස්සනා භාවනා වැඩිීමෙන් ධ්‍යාන මාර්ගඵල අධිගමනයේ තේක්ෂිත පිරිසුදු වෙනවා. මේන් පැහැදිලි වුණේ සීල සමාධි ප්‍රඥා. එතකොට මේ ආර්ය අෂ්ටායක මාර්ගය මේ සීල සමාධි ප්‍රඥා කියන කොටස විපදා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යයන් අතුරින් ශ්‍රේෂ්ඨ සත්‍යය චතුරාර්ය සත්‍යයයි. ධර්මයන් අතුරින් ශ්‍රේෂ්ඨතම ධර්මය නිර්වාණ ධර්මයයි. දෙපාර්තවන්ගෙන් ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ පසස් ඇති සරුවක්යන් වහන්සේ. එතකොට මේ මාර්ගඵල අධිගමනය සඳහා මෙමෙ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැර වෙන මාර්ගයක් නැහැ. ඒක නිසා තථාගතයන් වහන්සේලා මේ මාර්ගය දේශනා කරනවා. ඒ අනුගමනය කරන්නම් මේ සංසාර දුකින් අපි මිදෙනවා. දැන් අපි සලකා බලමු මේ වැටෙන අර්ථ සම්ප්‍රත්‍ය. ඒ කියන්නේ සම්මා දිට්ඨියේ තියෙන අර්ථ සම්ප්‍රත්‍ය නිවැරදි ඇකීම. සම්මා සංකල්පනාවේ අර්ථ සම්ප්‍රත්‍ය කුසලයට නිතර නිතර යොමු කිරීම. ඒකට කියන අභිනිරෝපණී කියලා. සම්මා වාචාවේ අර්ථ සම්පත්තිය එක්කාසු කිරීම. ඒකට කියන සම්මා පරිග්‍රහණය කියලා. ඒ කියන්නේ හොඳ වචන, සුභාර්ථ වචන කතා කරනකොට පිළිස් එක්කාසු වෙනවනේ. ඒ වගේම කුසල් එක්කාසු වෙනවා. දැන් බලන්න කොහොම මధుර මනෝහරව ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලම දක්ෂ ගණන් පිළිස් එක්කාසු වෙනවා. සරුවක්ඥන් වහන්සේගේ දේශනාවේ තියෙන සුභාසිතත්වය නිසා ප්‍රමාණ කළ නොහැකි තරම් මිනිස්සෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ තුණා. ශ්‍රාවකයන් බවට පත් වුණා. ඒක තමයි සම්මා වාචාවේ තියෙන සම්මා පරිග්‍රහණ අර්ථය. සම්මා කම්මන්තයෙන් කියන්නේ සම්මා සමුත්ථාපන අර්ථය. ඒ කියන්නේ කයින් කරන කුසල නිසා අලුත් කතු අලුත් කුසල් මතු කරගන්න ලැබෙනවා. ඒක සම්මා සමුත්ථාපනය. සම්මා ආජීවයේ කියන ලක්ෂණය වෝදාන. වෝදාන කියන්නේ පිරිසිදු බව. නිවැරදි ආජීවයෙන් ජීවත් වෙන පුද්ගලයා බොහොම පිරිසිදුයි. එවාගෙම සම්මා වායාමයේ තියෙන පරිග්‍රහාර්ථය කියන්නේ අනෙක් ධර්මතාවන්ද රුකුව දීම. ඊළඟට පග්ගහාර්ථය පග්ගහාර්ථය කියන්නේ රුකුව දීම. සම්මා සතියෙන් කෙරෙන්නේ උපස්ථානාර්ථය කියන්නේ කුසාසිත නිතර මතු කර දෙන්න එළඹ සිටිනවා. කුසල අරමුණු මතු කර දෙන්නේ සම්මා සතියයි. සම්මා සමාධියෙන් කෙරෙන්නේ අවික්ෂේප බව. අවිච්ඡේ පාර්ථයේ පිට විසිරී යන්න දෙන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ දේශෝ අර්ථය මෙහිමයි. සම්මා දිට්ඨියේ තෝරන කොට දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගෙන් නොදන්නාකම අවිද්‍යාවයි ඒ දන්නාකම සම්මා දිට්ඨියයි. එතන අභිධර්ම කරණයක ධර්මතා අටක් ගැන හඳුන්වනවා. දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය, పూర్වාන්තය, අපරාන්තය, పూర్වාපරාන්තය පටිච්චසමුප්පාදේ. මේ ධර්මතාවන් පරිහැටියම් කෙනෙක් වටහා ගැනීම සම්මා දිට්ඨිය වැඩි දියුණු වෙනවා. සම්මා සංකල්ප කෙනෙක් ධර්මතා තුනකින් දේශනා කළා. ඒ කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කිව්වේ කෙලෙසුන්ගෙන් නික්මීම සඳහා නිවන් සුව සඳහා අදිස්ථාන සබාගෙන කුසල කිරීම. නික්කම් සංකල්ප කොටින් නිවන් පැතීම. අව්‍යාපාද සංකල්පනා මෛත්‍රිය. අවිහිංසා සංකල්පනාව කරුණාව. නික්කම් සංකල්පනාවේ අනිත් පැත්ත කාම විතරක. අව්‍යාපාද සංකල්පනාවේ අනිත් පැත්ත ව්‍යාපාද විතරකේ. අවිහිංසා සංකල්පනාවේ අනිත් පැත්ත විහිංසා විතරකේ. එතකොට ඒ වාට ප්‍රතිපක්ෂ වූ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. නිවන් සෝපතා කුසල් කිරීමෙන් ඒ සඳහා හිත යෙදීමෙන් සම්මා සංකල්පය වැඩෙනවා. මෛත්‍රී වැඩීමෙන් සම්මා සංකල්පය වැඩෙනවා. කරුණා වැඩීමෙන් සම්මා සංකල්පය වැඩෙනවා. මේක ප්‍රඥාවට පස්සපාතයි. සම්මා දිට්ඨියට පස්සපාතයි. සම්මා වාචා කියන තැන මුසාවාදයෙන් වැළකීම, හේලම්බස් කීමෙන් වැළකීම, පරිසබස් කීමෙන් වැළකීම සහ ඉස්බස් කීමෙන් වැළකීම. එතකොට මේ වැළකීම නිසා එකතු වෙන විරති කියලා. ඒකට විරති සම්මා වාචා. ඒ හැර මුසාවාදයෙන් තොර සත්‍ය වචන කතා කිරීම. හේලම්බස් කීමෙන් තොරව සමගිදං වර්ණ වචන කතා කිරීම. පරිසබස් කීමෙන් වැළකී මෛත්‍රියෙන් මුරුදු මොලොක් වචන කතා කිරීම. හිස් වචන කීමෙන් වැළකී දලෝක වැඩදායක යහපත් වචන කතා කිරීම මේ හම් සඳහා යොදන වචනය චේතනා සම්මා වාචා ඒක සම්මා කම්මන් වාචාවයි මාර්ගාංගය සම්මා කම්මන්ත කියන තැනත් එහෙමයි ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම අදින්නාදානෙන් වැළකීම මිච්ඡාචාරයෙන් වැළකීම අධර්ම කටයුතු වලින් ශාරීරික වශයෙන් කරන අධාර්මික කටයුතු වලින් වැළකීම සුරාපානයෙන් වැළකීම. මේ වැළකීම විරති සම්මා සම්මන්තියයි. ඒ හැර දන් දීම, සීල රැකීම, භාවනා කිරීම, වත් පිළිවෙත් කිරීම ආදී වශයෙන් ශරීරයේ මෙහෙසුවල යම් යම් කුසල ක්‍රියාවන් යෙදෙනවා නම් ඒ ශරීරයේ මෙහෙසවන යෙදෙන හැම විටකම සම්මා කම්මන්තයකට කියනවා චේතනා සම්මා කම්මන්ත කියලා. ඒ වගේම ජීවත් වීම සඳහා කෙරෙන ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, මිච්ඡාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම, කේලාම්බස් කීමෙන් වැළකීම, පරිසුබස් කීමෙන් වැළකීම, එවැගේම කිස්බස් කීමෙන් වැළකීම, වැරදි වෙළඳාම් වලින් වැළකීම ආදී වූ මිත්‍යා ආජීවයන්ගෙන් වැළකීමද කියනවා විරති සම්මා ආජීව. ඒ හැර උත්සාහයෙන් දැහැමින් සෙමින් උපයා සපයා ජීවත් වීම සඳහා යොදන සිත සම්මා ආජීව. ඒකට කියනවා චේතනා සම්මා ආජීව. ඊළඟට සම්මා වායාම කියන තැන තමන්ගේ ජීවිතයේදී මෙතෙක් සිද්ධ නොවූ අකුසල් සිද්ධ නොවන හැටියට මෙතෙක් සිද්ධ වූ අකුසල් ඇතොත් ඒවා ප්‍රහාණය වෙන හැටියට මේ ජීවිතයේ සිද්ධ නොවූ කුසල් රැස් කර ගැනීම පිණිසක් නූපන් කුසල් එකදේ වගේම උපන්න කුසල් වැඩි දියුණු කෙරෙන පිණිසත් සිතේ ඇති කරගන්න බලවත් උත්සාහයට කියනවා සම්මා වායාම. ඒ වගේම කය පිළිබඳ සිහිය, සිතේ සන්තෝෂේවත් වේදනා පිළිබඳ සිහිය, සිත පිළිබඳ සිහිය, සිතේ පවත්නා ධර්ම ස්වභාවයන් පිළිබඳ සිහිය කියන සතරාකාර සතියට කියනවා සම්මා සතිය. සම්මා සමාධි කියන්නේ සෑම කුසල කුසල ගමන් සිතක් පාසා පහළවන එකඟත්වය සම්මා සමාධිය. නැවතරක් අපි මේක සියසා බලමු. දැන් අපි දොහොත් නගා වැන්දනේ. සිල් සමාදන් වෙනකොට අවසර ස්වාමීනි කියලා ඊළඟට දොහොත් නගා নমස්කාර කිව්වා. එතකොට බලන්න මෙතෙන්දී අපේ సంతානෙහි මාර්ගාංග පහක්ම පහළ වුණානේ. ඒ කොහොමද? මේ දොහොත් නගා වැඳීමෙන් මේ নমස්කාරයේ කීමෙන් මගේ සිතේ කුසල් සිත් පහළ වෙනවා. එය මට ලෝවේ ලෝතුරා සුවගෙන දෙනවා. මගේ సంతානේ බෝධිපාක් ධර්ම වැඩනවා කියන ආબોධයකින් ඒක සීලයක්. සීලයක් කියන්නේ තමයි චාරිත්‍ර සීලය. දෝෂණංගය වැඳීම සීලයක්. নমස්කාරයේ කීමත් සීලයක්. ඒතකොට එතෙන්දී සමාගයේ සිත ඥානවන්ත බැවින් සම්මාදිට්ඨිය කියන තියෙනවා. නිවන් පතා දොහොත් නගා වැඳීම නිසා සම්මා සංකප්පයතන කියනවා. ඒ වගේම සීල් සමාදන් කරවන දේශිකයන් වහන්සේ කෙරෙහි මෛත්‍රියතන කියනවා. ඒක සම්මා සංකල්පනාව. කරුණාවත් එතන තියෙනවා. සම්මා සංකල්පනාව. ඒ මොහොතේ নমස්කාරය කියන මුසාවාදෙන් තොර, විසුණු වචනෙන් තොර, විශ්වාචනෙන් තොර, පරස වචනෙන් තොර මෙලවට පරලොවට වැඩදායක යහපත් වචනයක්. ඒක සම්මා වාචා. ඒ මොහොතේ දුරුවත් නගා වඳින වෙලාවේ තමන්ගේ සිතේ පහළවන චේතනාව නිසා එම දුරුවත් නගා වැඳීමේ ක්‍රියාව සිද්ධ වුණා සම්මා කම්මන්තේ. ඒ මොහොතේදී තමාගේ సంతානය හුස්ම ගන්නේ පිරිසුදු සිතින් සම්මා ආජීවය. දුරුවත් නගා වැඳීම සඳහා අත යසවීමේ උත්සාහයක් පහළ වෙනවා. සම්මා පායාම. දුරුවත් නගා වැඳීම සඳහා සිහියක් පහළ වුණා. සම්මා සතිය ඒ මොහොතේදී චිත්ත වීතියක් ගානේ ඒ දොහොත් ළඟා වැඳීමේදී নমස්කාරයේ කීමේදී එකඟත්වයේ පහළ වුණා එනම් ජවන් සිතක් ගානේ ඒකාග්‍රතාවයි සිතේ පහළ වුණා සම්මා සමාධිය. එතකොට මේ අට එක හිතේ පහළ වුණා නෙමෙයි. අට වෙන වෙනම සිත්වල පහළ වුණේ. එක හිතේ පහළ වෙනවා නම් මෙතන පහළ වෙන්නේ පහ. සී සමාදම් වෙනකොට පමණක් හයක් සමාදම් පහළ වෙනවා. අපි බලමු දැන් මේ දොහොත් සඳහා වැඳීමේදී සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධි කියන පහ අනිවාර්යෙන් පහළ වුණා. ඒ නුවණින් දොහොත් සඳහා වැඳ නිසා. ඊළඟට අර වචනේ පාවිච්චි කළානේ. වචනේ පාවිච්චි කරනකොට සම්මා වාචා මාර්ගාංගයත් එක හයක් වෙනවා. ඊළඟට දෝෂ නැංගවීම සඳහා උත්සාහයක් ඇති වුණානේ. එතන සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක්ක හයක් වැඩෙනවා. ওই විදිහට දැන් අපි තිසරණේ සමාදන් වුණා. පංචශීලයේ සමාදන් වුණා. ඒ ඒ වෙලාවට ආම භංකේ කියලා පිළිගත්තා. ඒකක් දෙකක් ගානේ මාර්ගාංග තමයි වැඩිනේ. ඒකම අපි බණ අහනවා. මේ බණ අහන වෙලාවේ අපි දසවන් නමාගෙන සාවධානව ධම්ම අහනවා. මේ ආහනාන වෙලාවේ සෝතද්වාරික වශයෙන් කුසල චිත්ත වීති පහළ වෙනවා මනෝද්වාරික කුසල චිත්ත වැඩියෙන් පහළ වෙනවා සබ්දම් පතම චිත්තේන ඒතං දුකේ චේතසා නාමං සතිය චිත්තේන අත්සං චතුත් චේතසා මේ ශබ්දයේ පළමුවෙන් සෝතද්වාරික චිත්ත වීතියෙන් අහනවා ඊළඟට මනෝද්වාරික චිත්ත වීතියෙන් ඒ ශබ්දය අතීත ශබ්දය අරමුණු කරනවා ඊළඟට මේ කියවෙන්නේ මේ ළමයි මේ කියවෙන්නේ මේ ළමයි කියලා නම තේරුම් ගන්න චිත්ත වීචයක් තුන්වෙනි පහළ වෙනවා ඊළඟට මේකේ අර්ථය මේකයි මේකේ අර්ථය මේකයි කියලා අර්ථය වටහා ගන්න චිත්ත වීච සතරවෙනි පහළ වෙනවා හැබැයි මේ හතර එක චිත්ත වීචයක් නෙමෙයි එක්වැනි චිත්ත වීච සිය දහස් ගණන්ගෙන් තමයි අපට වැටහෙන්නේ එතකොට එක වචනයක් කියන්නත් චිත්ත වීච රාශියක් අපට ඕන වෙනවා එතකොට එකක් එකක් ගානේ අපේ සිතේ ජවන් සිත් පහළ වෙනවානේ. ඒ ජවන් සිතක් එකක් ගානේ තමයි මේ මාර්ගාංග පහළ වෙන්නේ. එතකොට අපට ධික්ක ධම්ම වේදිනිය වශයෙන් මේ මාර්ගාංග අපව සතේට පමුණුවනවා. ඒ කියන්නේ දැන් අපි নমස්කාර කරනකොට සීල සමාදන් වෙනකොට අපේ හිත මොන තරම් පිරිසුදුද? ඒ මොහොතේ අපට බයක් නැහැ, සැකගන්මක් නැහැ, දුකක් වේදනාවක් නැහැ, කුසගින්නක් පිපාසයක් දැනෙන්නේ නැහැ. හිත කා නිරෝගී. අන්න ආරෝග්‍ය අර්ථය. මේ මොහොතේ හිත කය බොහොම නිවැරදි. අන්න අනවද්‍ය අර්ථය. ඒ වගේ මොහොතේදී සමාගයේ සිට සිතූ පැතූ දේ ඉෂ්ට වෙනවා කියන විශ්වාසය තියෙනවා. අන්න ඒකට කියන ඉෂ්ට විපාකාර්ථය. ඒ මොහොතේදී සමාගයේ සිට නුවණින් යුක්තයි. අන්න කෝසල සම්භූතාර්ථය. සෑම කුසාසිතක් පාසා මේ අර්ථ හතරකට අපි එකතු වෙනවා. එතකොට අපිට ධිට්ඨ දාම විපාක වශයෙන් ඒ මොහොතේම අපි සැපවත්. ඒ වගේම සමහර විට අපට ජීවිතේ යම් යම් මාර්ග බාධක තිබුණා නම් අපි මේ හැසිරෙන පිළිවෙත් තුළින් ඒවායින් අපි බේරෙනවා. ඒකත් ධිත්ත ධම්ම විපාක වශයෙන් අපට එළවම ලැබෙන ඵල විපාකයක්. ඒකත් මේ මාර්ගාංග නිසා ලැබෙන ප්‍රයෝජනයක්. පමුණුවනවා අර දුක් විපාකයන්ගෙන් තොරව සැප විපාකයට පමුණුවනවා. මාර්ග බාධකයන් ඉවත්කොට උපස්කම්බණය වෙනවා. ඒ වගේම අපට යන්න තියෙන සතරාපාගමන වළක්වලා මේ මාර්ගාංග සිතේ දිනු වීම නිසා අපි යවනවා සුගතියට. සාතුරු මහා රාජිකාදී දිව්‍ය ලෝකෝට යවනවා. ඒ මක් නිසාද අපේ පැතුම නිවන නිවනට යනතුරු අපි අපි පාරමී පිරිනතු සුගති ලෝකවල අපට හැසිරෙන්න සිදු වෙනවා. ඒක සිතුවත් නොසිතුවත් සිදු වෙනවා. එතකොට සුගති ලෝකවලට කවුද මේ පමුණවන්නේ? මෙන්න මේ මාර්ගාංග අත දෙන එක කියලායි. එපමණක් නෙමෙයි. දැන් අපි මේ ජීවිතයෙන් පිටවි යම් භාවයක උපදිනවා. සමාජ අපේ මව කුසක උපාන්න නම් අපට පූර්ව භාවය පේන්නේ හැබැයි ඕපපාතික වශයෙන් දේවත්වයටමපත් වුණා නම් පූර්ව භවය පේනවා. එතකොට මව කුසේ උපදිනාට පූර්ව භවය නොපෙනෙන්නේ භවාන්තරින් වැහිලා. නමුත් උපපාතික වශයෙන් උපන් ආයත පේනවා. එතකොට එයාගේ సంతානෙහි අර මුලින් පුරුදු කරන ලද ගුණාංග නැවතසේ දහස් ගුණෙන් දිනු කර ගන්න ලැබෙනවා. මෙන්න මේ අනුව සලක බැලීමේදී මේ මාර්ගාංග අටදෙන භවයක් භවයක් පාසා පුද්ගලයාට උපනිශ්‍රේ වශයෙන් පිහිට වෙනවා. භවයෙන් භවයට පෙරපස හඳක් මෙන් ඒ ගුණ ධර්මයන් වර්ධනය වෙනවා. එනිසා භවයෙන් භවයට සුගතියට පමුණවනවා, ශ්‍රද්ධාවන්ත කෙනෙක් බවට පමුණවනවා, සීලවන්ත කෙනෙක් බවට පමුණවනවා, එවාගෙම ත්‍යාගවන්ත කෙනෙක් බවට පමුණුවනවා. එවාගෙම ධනවත් කෙනෙක් බවට පමුණුවනවා. රූපවන්ත කෙනෙක් බවට පමුණුවනවා. පරිවාර ඇති කෙනෙක් බවට පමුණුවනවා. එවාගෙම යසීසුර ඇති කෙනෙක් බවට පමුණුවනවා. එවාගේ මහේසාක්‍ය කෙනෙක් බවට පමුණුවන සිටු තනතුරට පමුණුවන රජ සැපයට පමුණුවනවා ගෞ රජ බවට පමුණුවනවා බ්‍රහ්ම ලෝකයට පමුණුවනවා ඔය කමනවීම සියල්ල සිද්ධ වෙන්නේ සිතේ පුරුදු කරගන්නා පූර්ව භාග ප්‍රතිපදාව වශයෙන් වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසායි. එපමණක් නෙවෙයි අපේ පරම ප්‍රාර්ථනාව තියෙන්නේ වෙනස් නොවන සැපේනේ. වෙනස් නොවන සැපේ නම් ලෝකයේ ඇතුලේ නෙමෙයි ලෝකෙන් එතර වෙන සැපයයි. ඒ සැපේ දක්වා මේ මාර්ගාංග අට දෙන අපව ගෙන යනවා. ඒකට කියන්නේ නෛර්යානික කියලානේ හමුනුවනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරමාර්ථය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය එහි යෙදෙන පුද්ගලයා සතුවත් බාට පැමිණීමයි. ඒක මොනම බාහිර ලෝකයක ඇති දෙයක් නෙමෙයි. බාහිර ශාස්ත්‍රීය ශාසනයක ඇති දෙයක් නෙමෙයි. බුද්ධ ශාසනයෙන් පමණක් ආවේනික වූ තා විශිෂ්ට ධර්මතාව සම්පත්තියක්. ඉතින් ඒ ධර්ම සම්පත්තිය අපට ලැබිලා තියෙනවා. බෞද්ධයන් වශයෙන් අපට ලැබිලා තියෙනවා. හැබැයි අබෞද්ධයන්ට කිසිසේත් ඒක ආවරණයක් නැහැ. නාමයේ ඒ කියන්නේ එක එක ආගමික නාම තියෙන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් මේ ගුණ ධර්ම ටික අනුගමනය කළා නම් ආගම කවරක් වුණත් ඒ අත්හා සැපේට පැමිණෙනවාමයි. ඒ කියන්නේ කුසගින්නෙන් ඉන්න එක්කෙනාට ආහාරය Tamanට ඖෂධයක් වෙනවා. ඒකවට කුජල බෙහෙදයක් නැහැනේ. හැම දිනාට කුසගින්න තියෙනවා ආහාර ගත්තනම් කුසගින්න නිවෙනවා. පිපාසයතනත්තාට පානීය සඳහා සුදුසු පානයක් තියෙනවා නම් පිපාසු නිවෙනවා. කුජල බෙහෙදයක් නැහැනේ. ඒ වගේ තමයි බුද්ධ ධර්මය. ඒ කියන්නේ වංශ භේදයක් නැහැ, ಜಾති භේදයක් නැහැ, දේශ භේදයක් නැහැ. හැම දෙනාටම සාධාරණ හැම දෙනාටම හිතසුව පිණිස පවත්නා ධර්ම ස්වභාවයක් සූර්යාලෝකය වගේ. සූර්යාලෝකයේ මුළු ලෝකයේ සෑම දෙනාටම ආලෝකය බෙදා දෙනවා. චන්ද්‍රාලෝකයේ වගේ චන්ද්‍රාලෝකයේ ලෝවැස් ජනතාවට සිසිල් ආලෝකය බෙදා දෙනවා. ඒ වාගේ ආර්ය ශ්‍රැණක මාර්ගයේ ලෝකේතම ආලෝකයේ දෙන සැපේ දදා දෙන උතුම් ධර්ම මාර්ගය. ඒ ධර්ම මාර්ගය අපට ලැබිලා තියෙනවා. ඉතින් අපි උදෑසන අවදි වෙනකොටම අපට බුදු ගුණ සිහි වෙන්න වාගේ අදිස්ථාන කරගන්න පුළුවන්. අද දවසේ කරන සෑම ක්‍රියාවක් පාසා මට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට පැවතීමට සතිය නුවණ එළඹ සිටීවා කියලා අදිස්ථාන කරගෙන වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට වැඩ කරනකොට අපට පුළුවන් සෑම කටයුත්තකදීම අදාළ වූ ධර්ම මනසිකාරයකින් යෙදෙන්න. කබන පියවරක් ගාන ගානේ එළන හුස්ම රැල්ලක් පාසා අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට පවතින්න පුළුවන් මේක තේරුම් ගත්තාම. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු අපි සසර බොහෝ පින් කුරලයි උතුම් නිසත් බවක් ලබා තිබෙන්නේ. ඒ මේ මනුෂ්‍යාත් භාවයේහි අපි දවසින් දවස මෝරණ සමක් වගේ මේ ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ග අනුගමනය කරන අතරත අපට මෙන් මේ ලෝවැසි සෑම දිනාතම මේ භාග්‍ය උදාපත් වේවා කියලා අපි මෛත්‍රී වාසින් කරන්නට ඕන. ඒකම අපි ප්‍රාර්ථනා කරන්නට ඕන අද අපට මේ ප්‍රතිරූප දේශ වාසයක పూర్වයේ කත පුණ්‍යතාව ඇතුව ආත්ම සම්මා ප්‍රණිධිය ඇතුව සත්පුරුෂ ආශ්‍රය ඇතුව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරන්න වාසනාව ලැබිලා තියෙනවා වගේ නිවන් දක්නා ජාති දක්වාම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුවම භවයක් භවයක් පාසාම අපට පිළිවෙත් පුරා ගන්නට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. එසේ ප්‍රාර්ථනා කරගන්න අතර මේ සැකයෙන් දක්වන්නට ධර්ම කාරණා දහම් පොත්පත් කියවීමෙන්ද ධර්මදර විනයදර කල්යාණ මිත්‍රයන් සමග සාකච්ඡා කිරීමෙන්ද ධර්ම ශ්‍රවණී කිරීමෙන්ද අසුව දහම් ප්‍රදානුව තේරුම් ගිමසීමෙන්ද ආબોධ කර ගැනීමට උත්සාහ වඩක්වා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා ඒකම බුද්ධ ධර්මයේ තියෙන එක ਸਰව සාධාරණ දෙයක් ඒ ਸਰව සාධාරණව මේ උතුම් ධර්ම ස්වභාවය ලෝවැස සකල ජනතාවටම අවබෝධ කර ගැනීමේ අවස්ථාව සැලසේවා එමගින් මේ ලෝක ධාතුවේහි ආපසින් ඇවිල දැල්වෙන 11 මහා ගිනි ජාලාවන් නිමාගෙන සදාකාලික සනසුම ඇති අජරාමර සාන්ත සීතල අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට සෑම දිනකටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසි අසංකීය කල්ප ලක්ෂයක් මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියටයි බෝධිසම්භාර පුරාගෙන ආවේ. ඒ ශාන්තිනායකයන් වහන්සේ මෙන් අවුරුදු 2590කට පෙර දසදහසක් කලේ කාලෝක කරමින් බෝමුලාරාවේ නිදගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ කර ගනිමින් සකල ක්ලේශයන් වාසනාසහිත සකල ක්ලේශයන් සෝදා හරිමින් මාර පරාජය කොට ලෝතුරා සම්මා සම්බුදු වුණා. 45 අවුරුද්දක් වලට ධම්ම වැසි වැස්සෙව්වා. ඒ සරුවඥන් වහන්සේගේ ශාසනයේ සූවිසි අසංග ගණන් ජනතාව අමා මහ නිවනටපත් වුණා. අපිත් ඒ පිළිමේ ගමන් කරනවා. අපටත් ඒ සරුවඥන් වහන්සේ සසු ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල අජරාමර ශාන්ත නිවන දක්වාම අතරක් නෑර ගමන් කර ගැනීමට මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. මෙතකින් අප විසින් දස්පත් කර ගන්නා ලද නිර්වාණ ගාමිනී කුසල සම්භාරයේ ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේහි බුද්ධ පූජාවක් වේවා. නවලෝකුරා ධර්මදාතී ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් වේවා. සම්මා සම්බුද්ධ ශාසන පිරක් ඉදී පිණිස ධර්ම බලයක් වේවා. අප සෑම දිනකට මේ කුසලානිසංස බලයෙන් මෙලව ජීවුව, පරලෝ සුගතිය, සාන්ත නිවන දක්වා අතරක් නෑර යා ගැනීමට ධර්ම ශක්තිය වැඩේවා. අවසන් වරට අපට දෙවියන් සෑත සමස්ත ලෝක සත්‍යයට මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී ක්‍රීමේ කුසලානි සංස බලයෙන් සමත දෙලොව ජයගෙන පැතුව බෝධින් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා මෙස් අද ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ